දේශනා ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට ඔබට ආරාධනා. දේශකයන් වහන්සේ කලපලුවාව නිලුම් පෙදෙස දහම්මදුර භවනා මධ්‍යස්ථානයේ ගරුවන් ශාසක පූජ්‍යපාද මකුලෑවේ සුදස්සන ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ගෞරවනීය දේශකයන් වහන්සේට අපේ වන්දනීය ආරාධනය. අද ධර්මදේශනාවෙන් පහදා දෙන්නට සීල සමාධි ප්‍රඥා වැඩිම අපි කෙසේනම් ආරම්භ කළ යුතුදයි පහදා දෙන්නට. සදහවතුනි ධර්ම ශ්‍රවණයට පෙර අපි තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා নমස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තියම්පි ධම්මං ධම්මං සරණං ගච්ඡාමි තියම්පි ධම්මං සරණං ගච්ඡාමි තියම්පි සංඝං සරණං ගච්ඡාමි තියම්පි සංඝං සරණං ගච්ඡාමි තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තියම්පි ධම්මං සරණං ගච්ඡාමි තියම්පි ධම්මං සරණං ගච්ඡාමි තියම්පි සංඝං සංඝං සරණං ගච්ඡාමි සත්‍යම්පි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පූර්ණං ආමබන්තානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආනාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා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 ඊ타මත්ම වටින ගාථා ධර්මයක් තමයි අපි මේ ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගන්නට යෙදුනේ. සීල සමාධි ප්‍රඥා ගුණ පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ නිවන් මාර්ගය එහෙමත් නැත්නම් නිර්වාණ ධර්මය කුළු ගන්වමින් සංක්ෂිප්තව දේශනා කළ පිතාමත් වටින ගාථාවක් දේශනාවක් තමයි මෙන්න මේ සූත්‍ර දේශනාව. එහි ඇතුළත් එක් ගාථා ධර්මයකුයි අපි මේ මාතෘකා කරගන්න යෙදුනේ. පින්වත් හැමදෙනාම දැන් මේ මොහොතේ සූදානම් වන්නේ ශ්‍රද්ධාවෙන් යුක්තව බණ දහම් ශ්‍රවණය කරන්නට. કોઈ කවුරුත් තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ පිළිබඳව ශ්‍රද්ධා ගෞරවය උපදවාගෙන මේ ධර්ම ශ්‍රවණයේ ශ්‍රවණය අපිට නිවන් පිණිස හේතු වේවා කියන හැඟීමෙන් ශ්‍රවණී කුලුත් පින්වතුනි ඒක ඒකාන්තයෙන් නිවන් පිණිස හේතු වන පාරමී කුසලයක් බවට පත් වෙනවා ප්‍රඥා පාරමිතාව පිරෙන මහානීය වටිනා කුසලයක් තමයි මේ ධර්ම ශ්‍රවණමේ කුසලය. ඒ වගේම ධර්ම දේශනාවත් ඒ වගේම ප්‍රඥා පාරමිතාව පිරෙන නිවන් පිණිස හේතු වේවා කියන හැඟීමෙන් දේශනා කළොත් නිවනට පවා උපනිශ්‍රේ වෙනු ලබන විවට්ට ගාමී කුසලය වැඩෙන්නා වූ උතුම් ධර්මයක්. ඒ වගේම ධර්ම දානමේ පින්කම සිද්ධ කරනු ලබන පින්තුල්ලත් මේ ධර්ම දානමය පින්කම නිවන් පිණිස හේතු වේවා කියන හැඟීමෙන් සිද්ධ කරොත් තම තමන්ලාටත් උතුම් පාරමිතාවක් පිරෙන නිවන් පිණිස උපනිශ්‍ර වෙන කුසලයක් බවට පත් වෙනවා. ඒ නිසා ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් හැමදෙනාම බණ දහම් ශ්‍රවණය කරන්ට සූදානම් වෙමු. තථාගත බුදු පියාණන් වහන්සේ මේ ගාථා ධර්මයේ දේශනා කළේ ශාස්ත්‍රුන් වහන්සේගෙන් එක්තරා දේවතාවෙක් ප්‍රශ්නයක් විමසන්න යෙදුණා. ඒ ප්‍රශ්නේ තමයි බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා අන්තෝ ජටා බහි ජටා ජටායේ ජටිතා පජා තන්තං ගෝතම පුච්චාමි කෝයිමං විජටි ජටං දෙවුරන් බෙහෙර බබළුවාගෙන පැමිණ තථාගත බුදු පියාණන් වහන්සේට වැඳ නමස්කාර කරලා මේ దేవතාවා විමසන්නේ අන්තෝ ජටා බහි ජටා ඇතුළත් අවුල් ඇතුළත් ගැට බහි ජටා පිටත් අවුල් පිටත් ගැට ජටාය ජටිතා පජහා මේ සත්ත ප්‍රජාව අවුලෙන් අවුලටපත් වෙලා සිටින්නේ තන්තං ගෝතම පුච්චාමි බවත් ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේකින් විමසනු ලබනවා කොයිමං විජටේ ජටං කවුරුන් විසින් මේ අවුල ලෙහා දමනු ලබනවදයි කියන මේ කාරණාව මෙන්න මේ විමසනු ලබන ප්‍රශ්නයට තමයි බුදුරජාණන් වහන්සේ පිළිතුරු ලබා දෙන්නේ සීල සමාධි ප්‍රඥා මුකයෙන්. මේ దేవතාව විමසනු ලබන ප්‍රශ්නය සුළුපටු ප්‍රශ්නයකුත් නෙවෙයි. මෙතනදී මේ ජටා එහෙමත් නැත්නම් ගැටේහෙවත් අවුල් කියන ස්වභාවයෙන් ඇතුළතත් අවුල්ලි පිටතත් අවුල්ලි කියලා විමසන්නේ යෙදුනේ තෘෂ්ණාව පිළිබඳව. මේ තෘෂ්ණාව නැමැති අවුලෙන් එහෙමත් නැත්නම් මේ ගැටයට අභ්‍යන්තරික වශයෙන් බාහිර වශයෙන් සත්‍ය අහු වෙලා බැඳිලා ඉන්නේ. අන්න ඒ තෘෂ්ණාව නැමැති මේ අවුල නිසා අවුලෙන් අවුලටපත් වුණා වූ මේ සත්‍යයන් කොහොමද මේකෙන් අත මිදෙන්නේ? මේ අවුල කොහොමද තෘෂ්ණාව නැමැති මේ අවුල කොහොමද ලියා ගන්න ලබන්නේ කියන ප්‍රශ්නයෙන් විමසන්නේ. අන්න ඒකට තමයි සර්වඥ බුදුරජාණන් වහන්සේ මේ ත්‍රිශික්ෂා ධර්ම හේවත් සීල සමාධි ප්‍රඥා මුඛයෙන් නිර්වාණ මාර්ගය හකුළුවමින් එමත් නැත්නම් නිර්වාණ ධර්මය සංක්ෂිප්ත කරමින් හකුළුවමින් ඒ වැඩි යුතු ආකාරය පිළිබඳවත් දේශනා කරනු ලබන්නේ. ඒ නිසා මේ ධාතා ධර්මී විශේෂයෙන්ම අපි මුල් කරගත්තේ ආර්ය අෂ්ටාංගික මාර්ගය හෙවත් එක්තරා විදිහකට කිව්වොත් එහෙම සීල සමාධි ප්‍රඥා නැමැති මේ ත්‍රිශික්ෂා ධර්ම පූර්ණණයට ත්‍රිශික්ෂා ධර්ම පූර්ණණී කියන ස්වභාවයෙන් ගත්තත් ආර්ය ස්ථාංගික මාර්ගයේමයි පූර්ණණී වෙන්නේ වැඩෙන්නේ. එතකොට මෙන්න මේ ආර්ය ස්ථාංගික මාර්ගය වඩමින් මේ ගුණ දියුණු කරනු ලබන්නේ කොහොමදයි කියන එක පිළිබඳව යම් ආකාරයකට කාල වේලාවෙ හැටියෙන් මේ ධර්ම කරුණා කිහිපයක් ඉස්මතු කරලා දෙන්නයි අපි මේ දේශනාව තුලින් බලාපොරොත්තු වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේකින් විමසන්නේ මේ තෘෂ්ණාව නිසා මේ සත්‍ය අවුලටපත් වෙලා. පින්වතුනි බලන්ට මේ තණ්හාව නැමැති ධර්මය නිසා චක්කු සෝත ගාන ජීවහා කාය මන කියන මේ ద్వාරත් හයින්ද අභ්‍යන්තරික වශයෙන් බාහිර වශයෙන් තින් ලබන ආයතන හයකුත් තියෙනවා. ඒවට කියනවා එක්තරා විදිහකට මේ අභ්‍යන්තරික ආයතනයන්ට ගොදුරු පිණිස පැමිණෙනු ලබන බාහිර ආයතනෙවත් බාහිර අරමුණු කියලා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම. මේ සත්‍ය අபிසින් ආධ්‍යාත්මික වශයෙන් බැඳිලා. බාහිර වශයෙන් බැඳිලා තෘෂ්ණාව නිසා. සුඛී යම් යම් දේවල් වස්තු ආදියක් තියෙනවද ඒවා පිළිබඳවත් එහෙමයි. තමන්ගේ ආත්ම භාවයේ පිළිබඳවත් එහෙමයි. ඒ නිසා මේ තෘෂ්ණාදී ධර්ම හේතු කොටගෙන භවයෙන් භවයට භවයෙන් භවයට කර්මානුරූපීව ගමන් කරනු ලබනවා. අනවතග්ගෝයන් භික්කවේ සංසාර උපුබ්බා කෝටින පඤ්ඤායති. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනු ලබන්නේ මහණෙනි මේ අනවරාග් වූ සංසාර ගමනේ පුබ්බා කෝටින පඤ්ඤායති පූර්ව කෙලවර පේන්නේ ප්‍රකට නැහැ. පූර්ව කෙලවර ප්‍රකට නැහැ. අවිඥා නීවරණානම් තණ්හා සංයෝජනානං සන්දාවිතං සංසරිතං අවිද්‍යාව නැමැති මේ නීවරණ ධර්මයේ නිසා තෘෂ්ණාව නැමැති මේ සංයෝජන ධර්මයේ නිසා සත්වයෝ භවයෙන් භවයට භවයෙන් භවයට කර්මානුරූපීව ගමන් කරනු ලබනවා. එතකොට බලන්න දැන් තෘෂ්ණාව නැමැති මේ අවුල ගැන කතා කරන. ඒකට තෘෂ්ණාව විතරකුත් නෙමෙයි. තණ්හාව තියෙනවා නම් එතන අවිද්‍යාවක් තියෙනවා. අවිද්‍යාව අවිද්‍යා තෘෂ්ණා දෙක තියෙනවනම් එතන ඒකාන්තින් සංස්කාර ධර්ම රැස් වෙනවා. ඒ විතරකුත් නෙමෙයි එතන පින්වතුනි උපාදාන භව කියන ලබන මේ ධර්ම ටිකක් තියෙනවා. ඒ නිසා මේ අවිද්‍යා තෘෂ්ණාදී ධර්ම දෙක හේතු කොටගෙන මොකද කරන්නේ මේ සත්‍යෝ සංසාරේ කර්මානුරූපී භවයෙන් භවයට ගමන් කරනවා. විතික මිනිස්සු අතර, විතික දෙවියන් අතර, විතික බ්‍රහ්මයන් අතර, විතික තිරිසන් අතර ලෝකේ විතෙන් විතක නිරයෙහි උප්පත්තිය ලැබමින් ගමන් කරනු ලබන. එතකොට මෙන්න මේ මේ දැන් මේ තෘෂ්ණාව නැමැති ධර්මය සරුවක් ප්‍රකාරයෙන් සිය సంతානිය තුල නසා ගත්තොත් මේක නැති කරලා දැම්මොත් තමයි මේ සසර ගමන පින්මුතුනි අපිට කෙලවර කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. මේ තෘෂ්ණාව නැමැති ධර්මයේ සිඳලා දාන එකක් ලේසි කතාවක් නෙමෙයි. බොහොම අපහසු දෙයක්. ඒක නිකන් සිද්ධ කරන්න පුළුවන් කමක් නැහැ. අනුපිළිවෙල ප්‍රතිපදාවක් තියෙනවා. අනුපිළිවෙලට වැඩි යුතු යම් මාර්ගයක් තියෙනවා. එතකොට නිවැරදි වූ ඒ මාර්ගයෙහි නිවැරදි ආකාරයට ඒක වඩ아가න ගියොත් තමයි මේ තෘෂ්ණාව ਸਰවප්‍රකාරයෙන් නැති කරලා දාලා නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරගෙන මේ සංසාර දුකින් අත මිදෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ අන්නේ අනුපිළිවෙල ප්‍රතිපදාව තමයි මෙන්න මේ දේවතාවා විමසනු ලබන ප්‍රශ්නෙට ගාථාවෙන් පිළිතුරු දෙමින් දේශනා කළේ. සීලේ පතිත්තාය නරෝ සපන්නෝ චිත්තං පඤ්ඤංච භාවයං ආතාපි නිපකෝ බික්ඛු සෝ ඉමං විජිතේ යතං සීලේ පතිත්තාය සීලයෙහි පිහිටා ගත්තා වූ නරෝ සපන්නෝ ත්‍රි හේතුක ප්‍රතිසන්දි ප්‍රඥාවෙන් සමන්විත මිනිසයා චිත්තං පඤ්ඤංච භාවයන් සමාධියක් ප්‍රඥාවක් දෙක වඩනවා. ආතාපි නිපකෝ භික්ඛු කෙලස් තවන වීරියෙන් යුතු සංසාරි භය දකින්නා වූ ඒ තැනැත්තා. සෝ ඉමං විජටේ ජටං අන්‍ය පුජ්‍යලයා මෙන්න මේ තෘෂ්ණාව නැමැති අවුල ලහා දමනවා ਸਰව ප්‍රකාරයෙන් මේ ගැටේ ලහා දමමින් මේ සංසාර දුකින් නිදහස් වෙන්න ලබනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්ට යෙදුණු මෙන්න මේ සීල සමාධි ප්‍රඥා මුඛයෙන් මෙන්න මේ තෘෂ්ණාව නැමැති අවුල මෙහා ගනු ලබන ආකාරය. මේ සීල සමාධි ප්‍රඥා නැමැති මේ ත්‍රිශික්ෂා ධර්මයෙන් කියන්නේ පින්වතුනි ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන පාරියෂ්ඨාංගික මාර්ගයේ අංග 8කින් සමන්වාගතයි. එතකොට මෙන්න මේ පාරියෂ්ඨාංගික මාර්ගයම තමයි ඔය සීලය වශයෙන් සමාධිය වශයෙන් ප්‍රඥා වශයෙන් බෙදලා දක්වන්නේ. සීලය වශයෙන් බෙදනකොට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව මෙන්න මේ තුන සීලේ හැටියට සමාධියේ හැටියට සම්මා වායාමය සම්මා සතිය සම්මා සමාධිය කියන මේ තුන ගන්නවා ප්‍රඥාව හැටියට සම්මා දිට්ඨිය ඒ වගේම සම්මා සංකල්පනාව කියන ලබන මේ ධර්ම දෙක ගන්නවා එතකොට සීල සමාධිය කියන ලබන මේ ධර්ම තුන සංචිත්ත කාරණාවක් වුණාට වචන තුනකින් මේක දැක්ුවාට මේක ලොකු පැතිකඩක් ඔස්සේ විහිදලා යනවා ඒතර ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි මේ තුලින් කියවෙන්නේ. ඒ නිසා අපි හොඳාකාරව දත යුතුයි. දැන් මේ බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් සංක්ෂිප්තව දෙසපු මේ ස්වභාවය මේක මේ ඉතාම තීක්ෂණ ප්‍රඥාවෙන් යුතු කෙනෙකුට මිසක් අනිත් කෙනෙකුට මේක ග්‍රහණය කරගන්න අමාරුයි. ඒකට එකින් එකට එකින් එකට අපි බලන්න ඕනි බෙදාගෙන බෙදාගෙන වෙන් කර කර වෙන් කර කර කොහොමද මේක මේ සීල සමාධි ප්‍රඥා ගුණ දියුණු කරන්නේ. එහෙමත් නැත්නම් ආර්ය ශ්‍රාන්තික මාර්ගය වඩන්නේ කියන එක පිළිබඳව. එතකොට අන්න සීලයෙන් තමයි පටන් ගන්න කියන එක තියෙන්නේ. එතකොට සීලයෙන් පටන් ගන්නවා. එතකොට සීලයේ හේතු කොටගෙන සමාධියත් ඊට පස්සේ ප්‍රඥාව ගුණ දියුණු වෙනවා. දැන් අපි ආර්ය ශ්‍රාන්තික මාර්ගයෙහි පටන් ගන්නකොට සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා කම්මන්තා ජීව ආදි වශයෙන් මේ පටන් ගන්න. දැන් සීල සමාධි ප්‍රඥා ස්වභාවයට මුකයට දානකොට මේක අපි ඒ ඒ එහි එන්නා වූ කරුණු ඒ අදාළ අදාළ විදිහට අරගෙන අපි විස්තර කර ගන්න ඕනේ. දැන් විශේෂයෙන්ම චුල්ල වේදහල්ල සූත්‍රයේදී මේ පිළිබඳව බොහොම ලස්සනට විස්තර කරනු ලබනවා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අන්න සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤ ඉස්සරලම තියෙන්න ඕනි පින්වත්නි මේ නිවන් සාක්ෂාත් කර ගැනීමට ගුණ පුරුණු ලබන පුජ්‍යලයාට ප්‍රථමයෙන් තිබිය යුතු එකක් තමයි කියන්නේ මේ ජීවිතයේ යම් කිසි කෙනෙක් ධර්මාභෝධය පිණිස කටයුතු කරනු ලබනවා නම් ධර්මාභෝධය සිද්ධ වෙනවා නම් ඒ පුජ්‍යලයා තුළ තියෙන්න ඕනේ එක ගුණ ධර්මයක් තමයි එක ධර්මයක් තමයි එමත් නැත්නම් ඒ පුජ්‍යලයට ලැබෙන්න ඒ පුජ්‍යලයා සංසාර ගමනේ සිද්ධ කරලා තියෙන කුසල ධර්මයක විපාක වාරයක් හැටියට ත්‍රි හේතුක ප්‍රතිසන්දි ප්‍රඥාව කියන එක තියෙන්න ඕනේ. ලැබෙන්න ඕනේ. ඒක ඒකට කියන ಜಾති ප්‍රඥාව, උප්පත්ති ප්‍රඥාව කියලා. ත්‍රි හේතුක ප්‍රතිසන්දි ප්‍රඥාව. එතකොට මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දි ප්‍රඥාවෙන් සමන්වාගත පුජ්‍යලයකට විතරයි ධ්‍යාන උපදවන්න පුළුවන්කම ලැබෙන්නේ. සෝවහන් වෙන්න, සකදාගාමී වෙන්න, අනාගාමී වෙන්න, මහරහත් වෙන්න, විදර්ශනා ඥාන ආදී උපදවා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. කොටින්ම කියතොත් මේ ජීවිතේ ධර්ම අවබෝධය කරගන්නට ලැබෙන්නේ උත්තරී මනුෂ්‍ය ධර්ම දියුණු කරගන්නට ලැබෙන්නේ ත්‍රි හේතුක ප්‍රතිසන්දි ප්‍රඥාවෙන් සමයි. පුද්ගල හතර ගැදෑරුම් වෙනවා. ත්‍රි හේතුක ප්‍රතිසන්දි ප්‍රඥාවන්තයෝ ඉන්නවා. දි හේතුක ප්‍රතිසන්දි යෙන් යුක්ත පුද්ගලයෝ ඉන්නවා. ඒ වගේම සුගතිය හේතුක ප්‍රතිසන්දිකයෝ ඉන්නව දුගතිය හේතුක ප්‍රතිසන්දිකයෝ ඉන්නව ධර්මාභෝධය කරගන්න පුළුවන්කම ලැබෙන්නේ ත්‍රි හේතුක ප්‍රතිසන්දි ප්‍රඥාවෙන් සමන්විත පුජ්‍යලයන්ට එතකොට එබඳු පුජ්‍යලයා අන්න සීලේ පිහිටා ගන්නවා. එතකොට සීලේ පිහිටා ගැනීම කියන්නේ මොකක්ද? කන වචන දෙදුරේ සංවර භාවය කියන එක. අන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඔස්සේ කියනවා සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව. එතකොට සම්මා වාචා දැන් ඔය සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියලා කියන ලබන මෙන්න මේ ධර්ම තුනම තමයි දෙපනස් චෛතසික ධර්මයන්ගෙන් විරති චෛතසිකය කියලා කියන්නේ. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. මේ චෛතසික ධර්ම තුන තමයි විරති චෛතසිකය කියලා කියන්නේ. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හෙවත් ත්‍රිශික්ෂා මුඛයෙන් කියන ලබන සීලයෙහි කියන ලබන මේ ධර්මවල පූර්ව භාග වශයෙන් වැටෙන ලෞකික ස්වභාවය. පූර්ව භාග වශයෙන් වැඩෙන හිම ලෞකික. හැබැයි මේවා එකටම මාර්ග සිටෙහි වැඩෙනවා. පූර්වභාගයේදී මේවා දිනු කරනකොට වැඩෙන්නේ එකින් එකට. දැන් සම්මා වාචාව ගත්තොත් එහෙම ඒ සම්මා වාචාව කියලා කියන්නේ මුසාවාදෙන් වෙන් වෙනවා. ඒ වගේම පිසුනා වාච, පරුසා වාච, සම්ප්‍රප්පලාප කියමු ලබන මෙන්න මේ හතරෙන් වෙන්වීම කියන එක. එතකොට ඒ ඒ හත් දැන් මුසාවාද, පිසුනා වාච, පරුසා වාච, සම්ප්‍රප්පලාප කියන එක ලෞකික වශයෙන් ගත්තාම මේ එකින් එකට එකින් එකට මේ පටිවිරමණය වෙන්වීම කියන එක ඒ එක එක අවස්ථාවේදී එක එක චෛතසික ධර්මයක් එක එක සිතක් ඔස්සේ යෙදෙන්නේ එක එක ඒ සිතට අදාළ විදිහට යෙදෙනු ලබන චෛතසික ධර්ම ඔස්සේ ඒ විදිහට තමයි වෙන්නේ හැබැයි මාර්ග සිතෙහිදී මාර්ග සිතේදී මේ සියල්ල එකටම සිද්ධ වෙනවා මාර්ග සිතේ ඒක බොහොම බල සම්පන්නයි නමුත් මාර්ග සිතේදී එකට යෙදුනට අර පූර්ව භාග වශයෙන් ලෞකික මට්ටමින් වඩනකොට වෙන් වෙන්ව වෙන් වෙන්ව වෙන් වෙන්ව තමයි. එතකොට අපි මාර්ගාංග වඩනවයි කියන එකෙන් අදහස් කරමු ලබනකොට මේක පූර්ව භාග වශයෙන් වැඩෙනවා. ඒ වගේම මාර්ග සිතේදිත්. එතකොට අර ඒකයි මේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආදී විශේෂයෙන්ම සම්මා වාචා ආදී මේ මුසාවාදයෙන් වෙන්වීම පිසුනා වාචින් වෙන්වීම පරුසා වාචින් වෙන්වීම සංකප්පලාපයෙන් වෙන්වීම කියන මේ වචනීය සංවර භාවය මේ ධර්ම කාරණා හතර පිළිබඳ විස්තර කරන එක තුන් ආකාරයකට මේ විරමණිය දක්වනවා. සම්පත්ත විරමණිය, ඒ වගේම සමුච්ඡේද විරමණිය, සමාදාන විරමණිය. යම් සම්පත්ත විරමණිය කියන එකෙන් අදහස් කරනු ලබන්නේ පින්තුනේ දැන් යම් කිසි කෙනෙක් ප්‍රාණගා යම් බොරුවක් කියන්න යෙදිච්ච අවස්ථාවකදී එහෙමත් නැත්නම් වෙනත් පරුෂ වචනයක් කියන්ට යෙදිච්ච අවස්ථාවකදී මෙයා මොකද කරන්නේ ඒ අවස්ථාවේදී ඒ දේ सिद्ध කරන්නේ නැතුව මේක සුදුසු නෑ මේක නුසුදුසුයි කියන ස්වභාවයත් එක්ක ඒ ශික්ෂාවක් සමාදන් වෙලා නැහැ. නමුත් මේක සුදුසු දෙයක් නෙමෙයි. නුවණැත්තු මේව ප්‍රශංසා කරනු ලබන්නේ නැහැ කියන ස්වභාවයෙන් ඉඳගෙන මෙයා මොකද කරන්නේ වලකිනවා. ඒකට කියනවා කරුණක් ඇති කල්ලි යම් කිසි දෙයක් ඒ බඳු අවස්ථාවකදී එයාට බොරුවක් කියන්න හෝ වේවා එහෙමත් නැත්නම් එයාට යම් ඒබඳු පුජ්‍යලයාට යම් කේන්ති ගේපු අවස්ථාවකදී දොස් කියන්න සිතක් පහළ ඒ අවස්ථාවකදී පරුස වචනයක් අප්‍රකාශ කරන්නේ නැතුව බල කියනවා. අන සම්පත්ත විරමණය. ඊට පස්සේ මොකද කරන්නේ? සමාදාන විරමණය. ඒ සමාදාන විරමණය කියන එකෙන් අදහස් කරනු ලබන්නේ දැන් ශික්ෂාව සමාදන් වෙලා ඉන්නවා. දැන් ඔය සම්පත්ත පිරමණීට බොහොම ලස්සන කතාවක් දක්වන විසුද්ධි මාර්ගයේ හිම ලංකාවේ හිටියා එක උපාසක මහත්තයෙක් චක්කන කියලා. ඒ කාලේ විසුද්ධි මාර්ගයේ දක්වනු ලබන මේ කතා ප්‍රවෘත්ති මේ චක්කන කියන්නේ බොහොම කුඩා උපාසකතුමේ තමන්ගේ අම්මා බොහොම අසනීප වුණා. අසනීප තත්ත්වයට පත් වුණාට පස්සේ වෙද මහත්තුරු කිව්වා අම්මව සුව කරන අම්හා මස්සූනි කියලා. තමන්ගේ සහෝදරයා ගෙදර ඇවිත්ලා මලනුවන්ට කිව්වා මෙන්න මෙහෙම දෙයක් පිට මහතිගේ කිව්වා ඒ නිසා කුඹරට ගිහින් අමු හාවි අමු හාවෙගේ මස් ටිකක් හොයාගෙන හාවි කල්ලාගෙන මේ විදිහට අමු මස් ටිකක් හොයාගෙන ආයතුයි කිය. ඉතින් එහෙම කිව්වට පස්සේ මෙයා කුඹරට ගියා කුඹරට ගිහින් ඉවර වෙලා ඉන්නකොට ගොයම් ලපටි ගොයම් කන්න ආපු පුංචි හා පැටියෙක් මෙයාව දැකලා එක පාටම බයි දුවනවා. දුවනකොට මොකද උනේ? ගාලක පැටලුණා. පැටලිලා කෑ ගහනවා. ඉතින් මේ කෑ ගහීමේ શબ્දයට මේ කාපැටිය ළඟට ගියපුවාම මෙයාට හිතුණා නේ මේ අහිංසක සතෙක් මං කොහොමද අම්මා වෙනුවෙන්වත් ඝාතනය කරනු ලබන්නේ. අන්න ඒ මොහොතේ මොකද වුනේ? මේ සතාව නිදහස් කරලා Tamange නිවසට ආවා. කොහේ කතාව අයියට කිව්වා. අයියා දොස් කිව්වා. සැර කරා. සත්තු ඝාතනය සිද්ධ කරගෙන අම්ම ළඟට ගියා. ගිහින් ඉවර වෙලා අනේ මෑණියන් වහන්සේ මම උපන්දා පටන් දැන දැනම කිසිම දවසක මම ප්‍රාණඝාතයක් සිද්ධ කරලා නැහැ. ඒ සත්‍ය අනුභව බලින් මගේ මෑණියන්ට සුව වේවා කියලා සත්‍යක්‍රියා කළා. අදිෂ්ඨාන කළා. මේ අදිෂ්ඨාන බලින් සත්‍යක්‍රියෙන් අර මෑණියන්ට සුව වුණා. අන්න ඒ වගේ යෙදිච්ච අවස්ථාවකදී මේ මේ දේවල් වලින් වෙන් වෙනවයි කියන එක. දැන් මේ මුසාවාදේ එතකොට ඒකට කියන සම්මා වාචාව සම්මා කම්මන්තේ කියන තැනදී ප්‍රාණඝාත ආදී ධර්මත් ඇතුළත් වෙනු ලබනවා. එතකොට සම්පත්ත විරමණිය. ඊළඟ එක තමයි සමාදනේ සමාදන් වෙලා ඉන්න ශික්ෂාපදේ. දැන් පින්වුතුල්ලාට තියෙන පංචශීලය. ගිහි පින්වුතුල්ලාට තියෙන පංචශීලය. අෂ්ටාංග උපෝසත සීලේ සමාදන්, ගහට දස සීලේ සමාදන්, ශික්ෂාව සමාදන් තැන් පටන්. නමුන්න මුසාවාදයෙන් වෙන්වීම සිල්පදේ සමාදන් වෙලා ඉන්න. ඒස බොරු කියන්න හොඳ නෙමෙයි. කිසිම විටක. අන්න ශික්ෂාව හේතු කොටගෙන ප්‍රාණඝාත ශික්ෂාපදේ සමාදන් වෙලා තියෙන. ඒ නිසා මේක කරන්න හොඳ නෙමෙයි කියලා මොකද කරන්නේ අනුසංවර භාවී පිහිටනු ලබනවා. එතකොට සමාදාන විරමණය ਸਰව සම්පූර්ණයෙන්ම පින්වතුනි ඒ කියන්නේ නැවත කිසිම ආකාරයකට මුසාවක් නොකියන ආකාරයට ප්‍රාණඝාතයක් නොකරන ආකාරයට සිය సంతාන තුල ਸਰව සම්පූර්ණයෙන් ඒ ධර්ම ප්‍රහීන වෙනවද අන්‍ය ප්‍රහීන භාවයේ මාර්ග අංගයන් ඔස්සේ මාර්ග සිතෙහි තමයි සිද්ධ වෙන්නේ. ਸਰව ප්‍රකාරය. පටිපස්සද්ධි කියන ਸਰව ප්‍රකාරයෙන් මේ ඒ වෙන්වීම කියන එක විරමණය කියන එක සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ඒක බොහොම බලසම්පන්න අර පූර්ව භාග වශයෙන් ලෞකික ධර්ම ඔස්සේ ලෞකික ධර්ම පූර්ව භාග වශයෙන් වෙන්වෙන්ව වෙන්වෙන්ව තමයි මේ සියල්ල වැඩෙන්නේ. එතකොට අන්න සම්මා වාචාව ඊට පස්සේ සම්මා කම්මන්තය. සම්මා කම්මන්තය කියලා කියන්නේ කයින් වෙන් ලබන යම් වැරදි ටිකක් තියෙන ප්‍රාණඝාතය, අදත්තා දානීය, කාම මිත්‍යාචාරය. එතකොට මෙන්න මේ තුنين වලකිනු ලබනවා. මේ තුنين වැලකීම කියන එක තමයි පින්වතුනි සම්මා කම්මන්තී කියලා කියන්නේ. එන කයින් කිසිම විටක වැරදි කීම වැරදි කිරීම කියන එක සිද්ධ කරනු ලබන්නේ නැහැ. එතකොට ඔය ධර්මයේම තමයි අර විරති චෛතසික ධර්මෝස්සේ කියන්නේ. හැබැයි ප්‍රාණඝාතයෙන් වෙන් වෙනකොට, අදත්තා දාහණයෙන් වෙන් වෙනකොට, කාම මිත්‍යාචාරයෙන් වෙන් වෙනකොට එක එක සිතකින් තමයි ඒ චෛතසික ධර්මියෝ යෙදෙනවල මේක සිද්ධ වෙන්නේ. මා අරමු. උදේට මතක තියා තබාගත යුතුයි මාර්ග සිතෙහි තමයි එකටම යෙදෙන්නේ. මාර්ග සිතෙහි එකටම යෙදෙනවා. නමුත් මාර්ග අංග හැටියට මාර්ග අංග හැටියට එමත් නැත්නම් බෝධි අංග හැටියට මේ වැඩෙනකොට පින්වතුනි අර යම් කෙනෙක් ප්‍රාණඝාතයෙන් වෙන්වීම කියන එක අදත්තාදානෙන් වෙන්වීම කියන එක කාම මිත්‍යාචාරයෙන් වෙන්වීම කියන එක මුසාවාදයෙන් වෙන්වීම පිසුනා වාචින් වෙන්වීම පරුසා වාචින් වෙන්වීම සංකප්පලාපෙන් වෙන්වීම කියන ලබන මෙන්න මේවා නිවන් අරමුණු කරගෙන සිද්ධ කරන්න ඕනේ නිවන් අරමුණු කර. එතකොට මේ වෙන්වීම විරමණය නිවන් පිණිස හේතු වේවා කියන අන්න ඒ නිවන් අරමුණු කරන ගමන්ට ඒක බෝධි අංගයක් බවට පත් වෙනවා. බෝධිපාක්ෂික ධර්මයක් බවට පත් වෙනවා. එතකොට ඒක තමයි අර මාර්ග අංගයක් හැටියට පූර්ව භාග වශයෙන් ලෞකික ස්වභාවයෙන් වැටෙන්නේ මාර්ගාංගයක් හැටියටමයි. හැබැයි මා ඒ කියන්නේ මාර්ග සිතෙහි යෙදෙනු ලබන මාර්ගාංගයයි පූර්ව භාග වශයෙන් යෙදෙනු ලබන මාර්ගාංගයයි මෙතන දෙකක් මාර්ග සිතෙහි යෙදෙනකොට මේවා එකටම තමයි වැඩිම කියන එක සිද්ධ වෙන්නේ ඊට පස්සේ ඒ සීල නැමැති කොටසටම ආර්ය අෂ්ටාංගික මාර්ගයේහි දැන් මුලින් සම්මා වාචාව කිව්ව සම්මා කම්මන්තික සම්මා ආජීවය නිවැරදි දිවි පැවැත්ම කියන එක ඒ නිවැරදි දිවි පැවැත්ම නැමැති මේ ස්වභාවයත් ඒකටම තමයි තුලත් වෙන්නේ. ඒ කියන්නේ තමන්ගේ දිවි පැවැත්ම උදෙසා යම් කිසි කෙනෙක් බොරු කියනු ලබනවා නම් ඒකත් මිත්‍යා ආජීවයටමයි ඇතුළත් වෙන්නේ. තමන්ගේ දිවි පැවැත්ම උදෙසා යම් කිසි කෙනෙක් සත්ව ඝාතනාදියක් සිද්ධ කරනු ලබනවා නම් වංචනික ලෙස වෙලහෙන දාම් සිද්ධ කරනු ලබනවා නම් දැන් භික්ෂුන් වහන්සේලාට නම් මිත්‍යා ජීවෙන් ජීවත් වෙන්න කියන එක. ස්වාමීන් වහන්සේලාට තියෙනවනේ මිත්‍යා ජීවෙ නොයේක විදිහේ ඔය කුහනා, ලපනා, නීමිත්‍ති කතා ආදී වශයෙන් තියෙන ලබන මේ ප්‍රත්‍ය උපයන ලබන මිත්‍යා විදි. අන්න ඒ වගේ වෙන් වෙන්න ඕනේ. ගියයටත් තියෙනවා. ධාර්මිකව තමයි තමන් හරිහම්බ කිරීම කියන එක. එතකොට බලන්න දැන් මේ සියල්ල තමන් යම් කිසි කෙනෙක් මේ මාර්ගාංග වඩනවා වඩනවායි කියලා කියනවා නම් පූර්ව භාග වශයෙන් සීලය තුල ඔය සම්මා වාචාව, සම්මා කම්මන්තේ, සම්මා ආජීව කියන ලබන මේ ධර්ම තුන හොඳට හඳුනගෙන වඩන්න ඕන. වඩනවයි කියන්නේ අනුගමනය කරනවයි කියන එක. කය වචන දෙදෙනෙහි සංවර භාවය කියන එක ඇති කරගන්න නිවන් අරමුණු කරගෙන. මිත්‍යා ආජීවයෙන් ජීවත් වෙන්නේ නැහැ සම්මා ආජීවයෙන් යුක්තව ජීවත් වෙනු ලබන නිවන් අරමුණු කරගෙන. එතකොට මොකද අන්න මාර්ග අංග මාර්ගාංග හැටියට පූර්ව භාග වශයෙන් නිව වැඩෙනවා. මාර්ගාංග හැටියට. ඒකයි. එතකොට අන්න සීලය මෙයාගේ පරිපූර්ණයි. එතකොට සීලේ පිළිපිටාගත් ඒක සීලේ පතිත්තාය කියලා කියනවා. සීලේ පතිත බොහොමසි සීලවන්ත කියන තවත් මේවා පිළිබඳව විස්තර වෙනවා. අපි ඉදිරියට මේවා එකින් එකට එකින් එකට අපි සාකච්ඡා කරමු. එතකොට සීලේ පිළිපිටාගත්. ඊළඟට කියනවා මොකක්ද? චිත්තං පඤ්ඤංච භාවයන් කියන එකට එතන කියනවා මුලින් චිත්තං කියලා තවත් එකක්. එතකොට සීලේ පිළිපිටාගත් කෙනා තුළ සම්පූර්ණයි කුමක්ද? සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව. ඊට පස්සේ මොකද වෙන්නේ? අන්න චිත්තං. චිත්ත ස්වභාවයෙන් දක්න චිත්ත සීසේ නිත් සමාධි නිද්දිත්තං කියලා අට කතාවේ දක්වනවා. අටුවාව තුළ චිත්ත සීර්ෂයෙන් මෙතන දක්වන්නේ මොකද? සමාධිය. එතකොට අන්න එතන ආර්ය ශ්‍රාංගික මාර්ගයේහි අංග තුනක් පිටින්ටත් ඇතුළත් කරනු ලබනවා. මොනවද අංග තුන? සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේ ධර්ම තුන. ඇයි? සමාධිය නැමැති මේ ධර්මය දිනුවෙන්ට අනිවාර්යෙන්ම සතිය තියෙන්න ඕනේ. සිහිය තියෙන්න ඕනේ. සිහිය තිබ්බොත් තමයි සමාධිය දිනු වෙන්නේ. එතකොට සිහිය හෙවත් මේ සතිය දිනු කරන්ට. එතකොට සමාධිය සිහිය තිබුණොත් තමයි සමාධිය දිනු වෙන්නේ. එතකොට ඒ සමාධි ආදී ධර්ම දිනු වීමට අර ව්‍යායාමය එහෙමත් නැත්නම් වීරිය නැමැති ධර්මය අත්‍යවශ්‍ය දෙයක්. වීරිය නැත්තම් දිනු වෙන්නේ නැහැ. පැහැදිලිද? එතකොට මෙතනදි කියන කොහොමද සම්මා වායාම සම්මා සති සම්මා සමාධි සමාධිය කියලා කියන්නේ මෙතන චිත්ත සීසේනෙත් සමාධි නිද්දිත්තම් කියන තැන සමාධිය දක්වන්නේ කුසල චිත්ත ඒකාග්‍රතා සමාධි සංක්ෂිප්තව සමාධිය කියන්නේ මෙහිමයි කුසල් සිතෙහි ඒකාග්‍රතාවය මේ සමාධිය හෙවත් චිත්ත ඒකාග්‍රතාවේ නැමැති මේ ධර්මය දෙපනස් චෛතසික ධර්මයන්ගෙන් එකක් පින්වතුනි. දෙපනස් චෛතසික ධර්මයන්ගේ එකක් ඒකාග්‍රතාවේ නැමැති. එතකොට මේ ඒකාග්‍රතාවේ නැමැති චෛතසිකය සමාධිය හැටියට කියනකොට ඒ සමාධිය ඔස්සේ දක්වනු ලබන්නේ කොහොමද? කුසල චිත්ත ඒකාග්‍රතාව. කුසල් සිතෙහි ඒකාග්‍රතාවය. ඒ කුසල් සිතෙහි ඒකාග්‍රතාවී දියුණු වෙන්න නම් අන්න සතිය නැමැති ධර්මයේ තියෙන්න ඕන. සතිය නැමැති ධර්මය. එතකොට සති සමාධි දෙක එකට යන දෙකක්. සති සමාධි විශේෂයෙන් මෙතන මේ සති මේ සමාධිය කියන එකම තමයි චිත්ත ඒකාග්‍රතාවය. හැබැයි ඒකාග්‍රතාවය නැමැති චෛතසික ධර්මය අකුසල් චිතෙත් තියෙනවා. එතන ඒකාග්‍රතාවේ චෛතසික ධර්මයක් හැටියට යෙදුනට සමාධි ස්වභාවයෙන් එතන දක්වන්නේ නැහැ. එතකොට සිතේ වැඩිමනක් දිනුණු භාවය චිත්ත ඒකාග්‍රතාවයෙහි දිනුණු භාවයක් තමයි සමාධිය. එතකොට ඒක පූර්ව භාග වශයෙන් දක්වනු ලබනවා. පටිභාග නිමිත්ත, උග්ඝා නිමිත්ත, පටිභාග නිමිත්ත, උපචාර සමාධිය, ඊට පස්සේ අර්පණා සමාධිය ධානා මට්ටමට මේ විදිහට දැක්වීම කියන එක सिद्ध කරනවා. ඒකට කුසල චිත්ත ඒකාග්‍රතාවී සම්බන්ධව කියනකොට කුසල චිත්ත ඒකාග්‍රතාවට මේ සතිය නැමැති ධර්මය වුණේ. ඒතකොට සතිය කියන එකත් දෙපනස් චෛතසික ධර්මයන්ගේ එකක්. දෙපණස් චෛතසික ධර්මයන් අතර තියෙනු ලබන එක චෛතසික ධර්මයක් තමයි සතිය. එතකොට සතිය සතිය නැමැති මේ ධර්මය සමාධිය නැමැති මේ ධර්මයයි දෙකම මාර්ගාංග දෙකක්. දෙකම මාර්ගාංග දෙක. ඒතකොට සතිය කියන එකත් සම්මා සති. ඒතකොට සමාධිය කියන එකත් සම්මා සමාධි. හැටියට මාර්ගාංග දෙකක් හැටියට විස්තර කරනවා. එතකොට සම්මා සතිය කියන එක මාර්ගාංගයක් හැටියට කියන ලබනකොට සතර සතිපට්ඨාන ධර්ම ඔස්සේ කියන්නේ සතර සතිපට්ඨායේ කායානුපස්සී විහෙරති. ඒ වගේම වේදනාසු වේදනානුපස්සී විහෙරති, ධම්මේ ධම්මානුපස්සී, චිත්තේ චිත්තානුපස්සී විහෙරති කියලා අන්න සතර සතිපට්ඨානොස්සී කියන ලබන්නේ. සතර සතිපට්ඨාන ධර්මයෙන්. එතකොට අර සිහිය නැමැති මේ චෛතසික ධර්මය පිහිටුනි සිහිය නැමැති මේ ධර්මයේ පිහිටුවා ගන්න අරමුණු වීම කියන එක අරමුණු භාවයෙන් අරමුණු අරමුණු ස්වභාවයටපත් වෙන්නේ අන් අර කාය වේදනා චිත්ත ධම්ම කාය වේදනා ධම්ම චිත්ත කියන ලබන මෙන්න මේ සතිපට්ඨාන හතර සතිපට්ඨාන හතර. එතකොට ඒ ඒ ඒ සතිපට්ඨාන ධර්ම හතර තුල සිහිය පවත්වපු දැන් කායානු සිහිය පවත්වනවා. ඒ කර්මස්ථාන රාශියක් තියෙනවා. කායානුපස්සනාවුස්සී වේදනානුපස්සනාවුස්සී තියෙනවා. චිත්තානුපස්සනාව ඔස්සේ තියෙන ධම්මානුපස්සනාව ඔස්සේ තියෙන ඒ එකින් එකට එකින් එකට එකින් එක ධර්මයේ කුසාර සිහිය පවත්වනකොට සිහිය පවත්වනකොට අන්න කුසල චිත්ත ඒකාග්‍රතාවය දිනු වෙනවා කුසල චිත්ත ඒකාග්‍රතාවය දිනු වෙන්න පටන් ගන්නවා කුසල එතකොට මේ ඒ ඒ ඒ ධර්ම දෙක එහෙමත් නැත්නම් අර සමාධිය නැමැති ධර්මයේ දිනු වෙන්න දිනු වෙනකොට මොකද වෙන්නේ ඒ දිනු වෙන්න නම් අර වායාමී නැමැති වීරිය ධර්මයේ වීරියටත් ඕනේ. වීරිය තියෙන්න සතර සම්‍යක් ප්‍රදාන වීරිය. නූපන් අකුසල ධර්මයන් නූපදවා ගන්නට වීරිය කරන්න ඕනේ. උපන් නූපන් උපන්නා වූ අකුසල ධර්මයන් තියෙනවා නම් ප්‍රහාණය කර ගන්නට වීරිය කරන්න ඕනේ. නූපන් කුසල ධර්මයන් උපදවා ගන්නට වීරිය කරන්න ඕනේ. උපන් කුසල ධර්මය උපන් කුසල ධර්මයන් පවත්වා ගන්නට වීරිය කරන්න ඕනේ. මෙන්න සතර සම්‍යක් ප්‍රදාන වේ. එතකොට අන්න ඒ නිසා තමයි මේ සමාධිය නැමැති කොට්ටාසියට සමාධි ස්කන්ධයට පින්තුණි යොදලා තියෙන්නේ මොකක්ද? සම්මා වායාමය, සම්මා සතිය, සම්මා සමාධිය නිමිති මේ ධර්ම. මේවා එකින් එකට එකින් එකට විස්තර කර යුතුයි. නමුත් කාල වේලාව නිසා මම මේ සංක්ෂිප්තව එක්තරා ස්වභාවයකට මේක තේරුම් කරලා විස්තර කරලා මේ දුන්නේ. එතකොට අන්න ඊළඟට කියනවා කොහොමද? දැන් ඔන්න සීලයේ පිහිටා ගත්තා. ඊට පස්සේ සමාධිය දියුණු කරගන්න ලබනවා. ඒ සමාධිය දිනු කරගත්ත කෙනා ඊළඟට මොකද කරන්නේ? පඤ්ඤංච භාවයම්. ප්‍රඥාව වඩනවා. ප්‍රඥාවද මෙතනදී පඤ්ඤංච කියන තැනින් මෙතනදී ප්‍රකාශ කරන්නේ මොකක්ද? විදර්ශන ප්‍රඥාව. විදර්ශනාව නෙමෙයි ප්‍රඥා. අන්න එතනදී කියන කොහොමද? මාර්ගාංග දෙකක් හැටියට. බොහොම ලස්සනට මේ සීල සමාදන් ඔය චුල්ල වේදල සූත්‍රයෙන් බොහොම ලස්සනට මේ මේකින් එකට එකින් එකට මේ කොටස් වලට දක්වමි. කොටස් වලට දක්වන බෙදා දක්වන මේ චුල්ල වේදල්ල සූත්‍රයේ තියෙන ලබන කරුණ ටික තමයි මම මේ මේ මේ කාරණාවට ඇතුළත් කරලා ගොනු කරලා ඉවර වෙලා ඉස්මතු කරලා කියන්නේ. එතකොට අන්න මාර්ගාංග දෙකක් එතෙන්ට ඇතුළත් කරනවා සම්මා දිට්ඨියයි සම්මා සංකල්පනාවයි. ඒ සම්මා දිට්ඨිය කියන එක පින්වතුනි ප්‍රඥාව. ප්‍රඥාව තමයි එතනදි කියන්නේ ප්‍රඥා නැමැති චෛසික ධර්මයක්. ප්‍රඥාව නම් ප්‍රඥාව නැමැති මේ චෛසික ධර්මය 250 චෛසික ධර්මයන්ගෙන් එක චෛසික ධර්මයක්. ධර්මයක්. සෝබන චෛසික ධර්මයක්. ප්‍රඥාව විවිධ ස්වභාවයෙන් කියනවා. දැන් ධම්ම සංගණී එහෙම මේක විදිහට ප්‍රඥාව විස්තර කරනවා. දැන් ධම්ම විජය සම්බුද්ධංගය කියන්නේ ප්‍රඥාවම තමයි. එතකොට විමංශ ඉද්ධිපාදේ කියන්නේ ප්‍රඥාවම තමයි. ඒ වගේම ප්‍රඥාව නැමැති ඉන්ද්‍රිය, ප්‍රඥාව නැමැති බල ධර්මයේ ප්‍රඥාව හැටියටම තමයි කියනු ලබන්නේ. එතකොට සම්මා දිට්ඨියත් මෙතනදි ප්‍රඥාවමයි. හැබැයි මෙතනදි මේ ප්‍රඥා ස්වභාවයෙන් කියන ලබන මේ සම්මා දිට්ඨිය ඒවත් නිවැරදි දැක්ම කියන ලබන මේ ස්වභාවයෙන් කියනකොට මේකට ඇදහැරුම් වෙනවා. මේ සම්මාදිට්ඨිය කියන එක. කම්මස්ස කතා සම්මාදිට්ඨිය චතුසත්‍ය සම්මාදිට්ඨිය කියලා දෙකෙන් ඇදහැරුම් වෙනවා. මෙන්න මේ කම්මස්ස කතා සම්මාදිට්ඨිය කියලා කියන කර්ම කර්මඵල පිළිබඳව තියෙන බුණුනේ. ඒකට මේ සම්මාදිට්ඨිය සාමාන්‍යයෙන් අබුද්ධෝත්පාද කාලවල කර්මවාදී ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට තියෙනවා. කම්මස්ස කතා සම්මාදිට්ඨිය. හැබැයි චතුසත්‍ය සම්මාදිට්ඨිය මේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන ලබන ආර්ය සත්‍ය පිළිබඳව තියෙන ලබන මේ දැක්ම මේ සම්මා දිට්ඨිය පින්වතුනි බුද්ධ ශාසනයක විතරයි තියෙන්නේ. අන්න ඒකයි මෙතන විශේෂයෙන්ම මේක මාර්ග අංගයක් හැටියටත් කියලා තියෙන්නේ. මාර්ග අංගයක් හැටියට මේක කියලා තියෙනෙත් ඒක මේක මෙතන තියෙන ඊටාම වැදගත්කම දැන් බොහෝ උදවිය සමහරලාට මේ විස්තර කරනකොට ඊටාම වැරදි සහගත විදිහට මේ විස්තර කරන ලබනවා. මේ මග්ග සංයුත්තේ මේ මේ කාරණාව බොහොම ලස්සනට විස්තර කරන ලබන. එතකොට බුද්ධ ශාසනය තමයි මෙන්න මේ චතුසත්‍ය සම්මාදිට්ඨිය. දුක පිළිබඳව ඒ වගේම දුක ඇතිවීමට හේතුව දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගය. එතකොට අන්න දැන් ඔය කියනු ලබන චතුසත්‍ය සම්මා දිට්ඨිය ඇති කරගන්න අර පූර්ව භාග වශයෙන් තියෙනා ඌ කම්මසකප්ප සම්මා දිට්ඨිය ඊට උපනිස්සේ වෙනවා. එතකොට හැබැයි ඔය දුක පිළිබඳව ඒ වගේම දුක ඇතිවීම මේ දුක ඇතිවීමට හේතුව දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගය කියනු ලබන මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව තියෙන ලබන සංඥා දිට්ඨිය පූර්ව භාග වශයෙන් එකින් එකට එකින් එකට වැටහෙන්නේ මාර්ග කියන්නේ එකම මාර්ග සිතේ මේ හතරම එකටම යෙදෙන වෙලාවක් තියෙනවා ඊට పూర్වයේදී දුක පිළිබඳව දුක ඇතිවීමට හේතුව දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගය මේ එකින් එකට එකින් එකට තමයි අපි වැඩි යුත්තේ. එතකොට මේ සියල්ල එකම සිතේදී එකම මාර්ග සිතේදී එකටම යෙදිලෙවර වෙලා මහා බල සම්පන්න දිහක් බවට පත් මේ බල සම්පන්න දිය තමයි පින්වතුනි සෝහන් මාර්ගයට අනුතරම් ඵල චිත්තේ පහළ වීම කියන එක. එතකොට බලන්න අන්න කම්මස්ස කතා සම්මා දිට්ඨිය කම්පල අදහන නුවණ මෙතනදී කියන්නේ. ඒ කම්මස්ස කතා සංවාදිට්ඨියවත් මේ කම්පල අදහන නුවණ. මේක පූර්ව භාගය කියන්නේ මුලින් මුලින් මෙතනින් තමයි පටන් ගන්න. එතකොට එතනින් පටන් අරගෙන තමයි එකින් එකට මේ දුක කියන්නේ මොකක්ද පංචපාදානස්කන්ධය පිළිබඳව රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ලබන මේ පංචපාදානස්කන්ධය දුක පිළිබඳව ඊට පස්සේ මේ දුක ඇති වෙන්න හේතු ස්වභාවයෙන් කියන මේ තෘෂ්ණාව පිළිබඳව 108 වැඩරුම් මේ තෘෂ්ණාව පිළිබඳව ඒ වගේම දුකේ නැති කිරීම ස්වභාවයෙන් නිර්වාණ ධර්මය පිළිබඳව අන්න එකින් එකට එකින් එකට මේවා පිළිබඳව ඉගෙන ගන්නවා ඒ වගේම සාකච්ඡා කරන වඩනවා මේ දුක දුක ඇතිවීම හේතු ඒ ඒ ඒ ධර්ම ටික පිළිබඳව මේ විදිහයි ඉගෙන ගන්නවා සාකච්ඡා කරනවා මානසිකාරය කරනවා වඩනවා ඒ සියල්ල එතකොට අන්න වෙන් වෙන්ව වෙන් වෙන්ව වෙන් වෙන්ව දැන් සම්මා දිට්ඨිය හැබැයි එතනදී ඒ චතුසත්‍ය සම්මා දිට්ඨිය චතුසත්‍ය සම්මාදිට්ඨිය කියන එක මාර්ගාංග මාර්ගාංගයක් හැටියට වැඩෙනවා ඒ පූර්ව භාග වශයෙන් අර කම්hilesකත සම්මාදිට්ඨිය ඔස්සේ වඩනකොට ඒක නිවන් අරමුණු කරගෙන තමයි වඩන්නේ. එතකොට තමයි මේ නිවන් අරමුණු කරගෙන වඩනකොට මේක මාර්ගාංගයක් හැටියට වැඩෙන්නේ. දැන් නැත්තම් බොහෝ දෙනෙකුට තේරෙන්නේ නැහැ මේ කොහොමද මේ මාර්ගාංග බවට පත් වෙන්නේ කියන එක. අද බොහෝ වෙලාවට මම කිව්වට මේ මිනිස්සු බොහෝ දිනකොටම වැට තේරෙන්නේ නැහැ කොහොමද මේක මාර්ගාංගයක් වෙන්නේ කොහොමද මේක මාර්ගාංගයක් හැටියට වඩන්නේ හැමෝටම තියෙන ප්‍රශ්නයක්. ඒතර පූර්ව භාග වශයෙන් තියෙනු ලබන දැන් එක් මාර්ග අංගයක් හැටියට කියන්නේ ඵල සාධනයට උපනිශ්‍රේ වෙන මාර්ගය මාර්ග චිත්තක්ෂණයේදී එකම එකතම වැඩෙනවා. එකතම මේවා යෙදෙන. හැබැයි ඊට පූර්වයේදී තමයි වෙන් වෙන්ව වෙන් වෙන් අර කියපු විදිහට මේවා මානසිකාරාදී කරන්න ඕනේ. ඒ වගේම ඉගෙන ගැනීම ආදී කරන සාකච්ඡා කරන මේ සියල්ල. එතකොට තමයි මේ නිවන් අරමුණු කරගෙන කරනකොට අන්න මා ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන ලබන මාර්ගාංගයක් හැටියට වැඩෙන්නේ. ඒකම තමයි මෙතනදී ප්‍රඥා ස්වභාවය දක්වනු ලබන්නේ. ඒකයි. එතකොට අර මෙතනදී මේ කිය කියනු ලබන යම් විදර්ශනා ප්‍රඥාවක් තියෙනවා නම් ඒ විදර්ශනා ප්‍රඥාවට මෙන්න මේ කියන ලබන සම්මා දිට්ඨිය ආදී ධර්ම. දැන් විදර්ශනා ප්‍රඥාව දිනු වෙනවා කියන නව මහ විදර්ශනා ඥානෙ දිනු වීම කියන කාරණාව තුල මේ මේ කියනු ලබන මේ සම්මා දිට්ඨියම තමයි වැඩෙන්නේ. ඒ කියන්නේ අර කම්මසකත සම්මා දිට්ඨිය ඉඳන් චතුසත්‍ය සම්මා දිට්ඨිය දක්වා මේ දිනු වෙමින් දිනු වෙමින් යනවා. එතකොට ඒ ඊළඟට කියන මොකද්ද සම්මා සංකල්පනාව. සම්මා සංකල්පනාව කියලා කියන්නේ අව්‍යාපාද සංකල්පන, අවිහිංසා සංකල්පන, නික්කම්ම සංකල්පන, නික්කම්ම සංකල්පන, අව්‍යාපාද අවිහිංසා සංකල්පන. මේ ත්‍රිවිධ සංකල්පන. එතකොට කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියනු ලබන මේ විතර්කයන්ට ප්‍රතිපාක්ෂිකව යන්නේ. මේ කියනු ලබන සම්මා සංකල්පනාවම තමයි දෙපනස් චෛතසික ධර්මයන් ඔස්සේ කියනු ලබන විතර්ක චෛතසිකේ හැටියට කියන්නේ. විතරක චෛතසික ධර්ම හැටියට කියන්නේ. එතකොට ඔන්න බලන්න අර මේ සම්මා දිට්ඨියට සම්මා දිට්ඨියට පෙරටු ගාමීත්වයෙන් මේ විතරකේ නම තියමත් නැත්නම් මේ නික්කම්ම සංකල්පන, අව්‍යාපාද සංකල්පන, අවිහිංසා සංකල්පන කියන ලබන මේ සංකල්පන එන්න ඕනේ. මානසිකාරාදී තියෙන්න ඕනේ. එතකොට තමයි අර කියන ලබන චතුසත්‍ය සම්මාදිට්ඨියට උපනිශ්‍ර වෙන ආකාරයට මේව වැඩෙන්නේ. මාර්ගාංග ඔස්සේ. අන්න ඒකයි මෙතන සම්මාදිට්ඨිය හැටියට සම්මා සංකල්පනාව හැටියට ප්‍රඥාවම දක්වනු ලබන්නේ. ප්‍රඥාවම දක්වන. එතකොට බලන්න අන්න විදර්ශනා ප්‍රඥාව. දැන් මෙතනදී චිත්තං පඤ්ඤංච භාවයන් කියන තැනදී සමාධි ස්වභාව සමාධිය දැක්කුවා. එතකොට සමාධිය පාදක වෙන විදර්ශනාවට. ඒ කියන්නේ ප්‍රථම ධානයේ එහෙමත් නැත්නම් ဒုတိ ය ධානයේ තෘතිය ධානයේ චතුර්ථ ධානයේ හෝ કોઈ ධානයක් හරි පාදක කරගෙන එයාට පුළුවන්කම තියෙන විදර්ශනා ප්‍රඥාව දිනු කරන්න. ඒ විදර්ශනා ප්‍රඥාව දිනු කර ගන්නට විදර්ශනා ප්‍රඥාව දිනු කිරීම වශයෙන් සිද්ධ කරනු ලබන යම් මානසිකාරාදී ධර්මාම රූප සංවර්ෂනාදී දේවල් තියෙනවා නම් පැහැදිලිව මේවා තියෙනවා තියෙනවා නම් නෙමෙයි මේ විදර්ශනා ප්‍රඥාව දිනු වෙනකොට ඒ දේවල් සිද්ධ කරන යුතුමයි. එතකොට එතනදී එතනදී අන්න ඒ පුජ්‍යලයා තුළ වැඩෙන්නේ අන්න අර කියන ලබන මාර්ගාංගය. මාර්ගාංග ටික තමයි පූර්ව භාග වශයෙන් වෙන්වෙන්ව වෙන්වෙන්ව වැඩිම කියන එක සිටේ. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබනවා මොන තරම් පිළිවෙලකට මොන තරම් පැහැදිලි නිර්වෘල් විදිහකට මේ ප්‍රතිපදාව වඩලා මේ ධර්ම මාර්ගයේ ගිහිලා මේ දේවල් සාක්ෂාත් කරගත යුතු වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව. එතකොට බලන්න අර සීලේ පිහිටාගත්තා ඊට පස්සේ සමාධි ධර්මයේ දිනු කරගන්න ලබන සීලේ පාදක වෙන සමාධියට එතකොට සමාධිය පිහිට ආධාර කරගෙන පාදක කරගෙන අනුවිදර්ශන ප්‍රඥාව දිනු කරගන්න. එතකොට මේ මේ සීල සමාධි ප්‍රඥා මුකයෙන් කියවෙන්නේම මේ ආර්ය ශ්‍රාංගික මාර්ගය පිළිබඳව. හැබැයි මේක වඩන්ටත් ඊට පස්සේ කියන්නේ ඒකයි ආතාපි නිපකෝ. කෙලස් තවන වීරියක් තියෙන්න නිකන් බෑ. කෙලස් තවන වීරියක් තියෙන්න ආතාපි නිපකෝ පාරිහාර්ය ප්‍රඥාව තියෙන්නත් ඕනේ. පාරිහාරික ප්‍රඥා කියන්නේ ස්ථානෝචිත ප්‍රඥාව. තැනට සුදුසු නුවණ කියන්නේ. ඒ ස්ථානෝචිත ප්‍රඥාව තියෙන්නත් ඕනේ. එතකොට ආතාපි නිපකෝ බික්කු අන්න එබඳු තැනැත්ත තමයි සෝ ඉමං විජටේ ජටම් මේ තෘෂ්ණාව නැමැති අවුල ලිහා දැන්ම කියන එක सिद्ध කරනු ලබන්නේ. එතකොට මේ සීල සීල සමාධි ප්‍රඥා එහෙමත් නැත්නම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි එන්නා වූ ක්‍රමයට තමයි පින්වතුනි කෙනෙකුට මේ සංසාර දුක්ගිනි නිවා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. වෙන විදිහකට පුළුවන්කමක් නැහැ. අපි මොනතරම් උත්සාහවත් වුණත් මොනතරම් වීරිය වීරියවන්තව කටයුතු සිද්ධ කරත් වෙන ස්වභාවයකින් මේ දුක දුකෙන් අත මිදෙන්න දුකින් නිදහස් වෙන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ නිවැරදි විදිහට ඒකායන වයන් බික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. මාන්නේ එකම මාර්ගය මේ සත්‍යයන්ගේ විසුද්ධිය පිණිස මෙන්න මේකයි කියලා දේශනා කරන් තියෙනවා. එතකොට බලන්න දැන් ඔය තෘෂ්ණාව නැමැති ධර්මය තෘෂ්ණාව නැමැති ධර්මයේ පුජ්‍යල సంతානිය තුල පුජ්‍යල సంతානිය තුල තියෙන කන් තමයි පින්වතුනි සෑම දාම මේ භවයෙන් භවයට භවයෙන් භවයට ගමන් කරනු ලබන මේ කර්මය ඒ පුජ්‍යලයා තුළ රැස්වීම කියන එක සිද්ධ වෙන්නේ. කර්ම රැස්වීම කියන එක සිද්ධ වෙන්නේ ඒකයි. එතකොට දැන් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ පුජ්‍යලයන්ට මේ ස්වභාවය පිළිබඳව අනමතග්ග සංයුත්තේදී අනමතග්ග සංයුත්තේදී දේශනා කරනු ලබනකොට බුදුරජාණන් වහන්සේ මේ අවිද්‍යාව නැමැති ධර්මයක් තෘෂ්ණාව නැමැති ධර්මයක් දෙක එකට එකට එක්කාසු කරමින් තමයි සර්වඥ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. එතකොට මේ ධර්ම දෙක එකට එක්කාසු කරමින් දේශනා කරනකොට දැන් ඔය මේ దేవතාවා විමසනු ලබන්නේ මේ තෘෂ්ණාව නැමැති මේ ධර්මය කොහොමද ලියා ගන්න ලබන්නේ කියන. එතකොට මේ තෘෂ්ණාව නැමැති ධර්මයේ විතරක් නෙමෙයි. මෙතන කියන්නේ මේ තෘෂ්ණාවත් එක්ක යෙදෙන තවත් ධර්මයකයි මුලින් කිව්වර අවිද්‍යාව නැමැති ධර්මය. එතකොට මේ දෙක තමයි මේ සංසාරේ පැවැත්ම සිද්ධ කරන ලබන්නේ. සංසාරේ පැවැත්ම සිද්ධ කරන ලබන මේ ධර්ම දෙක. දැන් ඒ ඒ කොහොමද සිද්ධ කරනු ලබන්නේ? අන්න යම්කිසි පුජ්‍යලයෙක් දැන් මරණයටපත් වෙනවා. මරණයටපත් වෙනකොට පින්වතුනි මරණාසන්න මොහොතේ මේ බොහෝ සත්ව බොහෝ සත්වයන්ගේ බොහෝ සත්වයන්ගේ කියන්නේ සෑම සත්වයකම අරිහත් මාර්ග ඥානයෙන් ਸਰව කෙලෙස් ධර්මයන් නොනසපු සෑම සත්වයකගෙම මරණාසන්න මොහොතේ එක කර්මය නැත්නම් කර්ම නිමිත්ත ගති නිමිත්ත කියන මේ තුනෙන් එකක් ඉදිරිපත් වෙනවාමයි. එතකොට මෙන්න මේ කියන්ට යෙදුන ධර්ම තුනෙන් එකක් ඉදිරිපත් වෙනකොට ඒ යම්කිසි ධර්මයක් ඒ කියන්නේ කර්මය හෝ වේවා කර්ම නිමිත්ත හෝ වේවා ගති නිමිත්ත හෝ වේවා මෙන්න මේ එකක් ඉදිරියට පැමිණිලා විපාක දාණය සලස්වනවා. විපාක දාණය සලස්වනකොට අර අවිද්‍යාව නැමැති ධර්මය යන්ට තියෙන භවයක් තියෙනවනම් ඒ භවයේ ආදීනවයත් ඒ වගේම තෘෂ්ණාව නැමැති ධර්මයේ මොකද කරන්නේ අර අභිනව භවයේ දෙසට චිත්ත සංස්කෘතිය නැඹුරු කරනවා ඒ තෘෂ්ණාව අප්‍රහීන තෘෂ්ණාව තියෙනවා ඒ අප්‍රහීන තෘෂ්ණාව හැම වෙලෙම අභිනව භවයේ දෙසට චිත්ත සංස්කෘතිය නැඹුරු කරනු ලබන ඒ නැඹුරු කරනකොට මොකද වෙන්නේ අනතුරු භවයේ ප්‍රතිසන්දි විඥානය පහළ වෙනවා අනතුරු භවයේ ප්‍රතිසන්දි විඥානය ඒත් එක්කම පින්වතුනි පහළ වීම කියන එක සිද්ධ. ඉතින් ඒ නිසා තමයි මෙන්න මේ තෘෂ්ණාව නැමැති අවුල නොසිබා ගන්න කන් සෑම සත්වයකම භවයෙන් භවයට කර්මානුරූපීව ගමන් කරන ලබන. එතකොට ඒ තෘෂ්ණාව නැමැති අවුල ලිහා ගන්නට මෙන්න මේ සීල සමාධි ප්‍රඥා මුපේ ආර්ය ස්ථාංගික මාර්ගය වැඩි යුතුයි. ඒ ඒ වඩන්නේ කොහොමද කියන එක පිළිබඳව තම සංක්ෂිප්ත ආකාරයට මේ කරුණ කීපයක් මේ ධර්ම දේශනාව තුළින් පින්වතුල හැම දිනාටම ඉස්මතු කරලා දුන්නේ.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 ඒබවත් සීපත් කරමින් දේශකයන් වහන්සේට තුන්වගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. සේම ඔබට පුළුවන් මෙවන් වූ ධර්ම දේශනාවක දායකත්වය ලබා ගන්නට. ඒ පිළිබඳ වැඩිතරතුරු ආගමික අංශයෙන් විමසන්න. දුරකථන අංකය 0112 697 140. සිල් දිනාටම තිරුවන් සරණයි.